දයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතාගතයන් වහන්සේ දේශනා කරනවා උලප 32 පිළිබඳ මේ කය නිර්මාණය වෙලා තියෙන ධර්මතාවයන් 32 ගැන තවත් සරලව කියනවා නම් දෙතිස්මා තරලයේ කොටස් 32 පිළිබඳ කයේ තියෙන නාම රූප වලින් තථාගතයන් වහන්සේ අපට හඳුන්වලා දෙනවා. මේ කමඨාන සතර සටිපට්ඨානේ කායානුපස්සන කමඨාන උනත් තථාගතයන් වහන්සේ ඇයි මේ කොටස් 32 පිළිබඳ මේ ගාථා රත්නය තුලින් මේ කමඨාන තුලින් දේශනා කරන්නේ කියන එක පිළිබඳව විශේෂයෙන් අපේ අවධානය යොමු කළ යුතුයි. අපි ඉතාලෙන් ඉන්නවා මේ කය මගේ මේ කය මට විතරයි අයිති මට ඕනෑ දෙයක් මේ කයට කරන්න පුළුවන් මට ඕනෑ විදියට ජීවත් වෙන්න පුළුවන් මේ කයේ විකාරත්වය මා සතුයි කියලා අපි දෘෂ්ටියක් අදාගෙන මානසික ලෝකයක් අදාගෙන අපි නඩත්තුවක් කරන අවස්ථා අනන්තයි අපරමාණයි. මේ කයේ කොටස් 32කට අනුව බලනකොට අපට කිසිම අයිතියක් නැහැ. කිසිම උරුමයක් නැහැ. මේක මගේ කය මට ඕන විදියට මං ජීවත් වෙනවා කියන ඒ වචනේ කියන්නේ. අපි දන්නවා දෙතිස්මා තලයේ ගාය 32 දෙනෙක් ඉන්නවා. ඒ 32 දෙනාගේ ගුණවලට අනුව අපේ කයේ ඉන්ද්‍රියන් නිර්මාණය වෙලා ඒ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය ඒ ඒ ග්‍රායන්ගේ බලපෑම් වලින් පාලනය වෙන බව. සූර්යයා කියන මෞග්‍රායා ප්‍රදාන කොටගෙන ක්‍රියාත්මක වෙන්නේ අපේ අදවත. එනම් මේ අදවත නිරෝගිමත් වෙන්න ඕනේ නම් සූර්යයා අපට සාපේක්ෂව උච්ච වෙලා තියෙන්න ඕනේ. සුබ වෙලා තියෙන්න ඕනේ. අදවත ආශ්‍රිත රෝග තියෙනවා නම්, ලේ ධාතුවේ රෝග තියෙනවා නම් අත්තිවල ඇටමිදුළු වල ප්‍රශ්න තියෙනවා නම් සූර්යා අසුබ වෙලා නීච වෙලා අපට විරුද්ධ වෙලා එනම එක එක ග්‍රායන්ට අදාළ ඉන්ද්‍රියන් 32කින් යුක්තව මේ කය නිර්මාණය වෙලා තියෙනවා එක එක ඉන්ද්‍රියන් අරන් බලනකොට ඒ ඉන්ද්‍රිය අපේ උදාහරණයක් වශයෙන් අදවතරම් බලනකොට මේ හදවත සූර්යාට සාපේක්ෂව නිස්පාදනය වෙච්ච සූර්යාගේ ගුණයෙන් පාලනය වෙන ඉන්ද්‍රියක් වුණාට ආපෝ ධාතුව නැද්ද? සෙම ගතිය නැද්ද? ඇටමිදුළු ගතිය නැද්ද? මේක තුල පට්ටිකා ගතිය නැද්ද? උණුසුම නැද්ද? සෛල දෙක අතර ඉඩස නැද්ද? වායුව ගමන් කරන්නේ නැද්ද? මේකත් එක්ක වෙන වෙන රසායනික ද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා කරන්නේ නැද්ද මේ ඉන්ද්‍රිය අනිත් සෑම ඉන්ද්‍රියත් එක්කම සම්බන්ධකම් පවත්වන්නේ නැද්ද රුධිර නාලිකාවෙන් බැලුවාම එයා හැම එකක් එක්කම සම්බන්ධයි එහෙනම් අපේ මුළු කයම කුලප 32 නිර්මාණය වෙලා තියෙනවා එක එක කොටස ගත්තාම ඒ කොටසත් කොටස් 32කින් 32කින් නිර්මාණය වෙලා පවතිනවා එනම් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මතාවයට අනුව තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට අනුව ගොඩාක් ගැඹුරින් කල්පනා කරලා බලනකොට තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් පටවි මට්ටමින් නොපෙනෙන ආපෝ මට්ටමින් නොහැතෙන වායෝ මට්ටමින් නොතේරෙන තේජෝ මට්ටමට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මතාවයක් දේශනා කරනවා. ඒ තමයි මේ කොටස් 32 කරන කොටගෙන යම්කිසි ඉපදීමක් අට ගන්නවා නම් ඒ ඉපදීම නවත්තන ධර්මතාවය මේ කමඨාන තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ කිසිම ධම්මපදයක් අනවශ්‍ය විදිහට දේශනා නොකළසේක කිසිම අවස්ථාවක නිෂ්ප්‍රයෝජන දෙයක් දේශනා නොකළසේක එහෙනම් මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ මේ කයේ නිර්මාණය මේ කය හැදිලා තින්නේ මෙන්න මේ මේ කොටස් වලින් කියලා තථාගතයන් වහන්සේ කොටස් 32ක් දේශනා කරනවා. අපි කියනවා පුලප 32ක් කියලා. එහෙනම් මේ පුලප 32 කොහොමද පුලපයක් වශයෙන් නිර්මාණය වුනේ? එහෙනම් මේ සෑම අණුවක් තුලම කොටස් 32කින් යුක්තයි. මේ දෙතිස්මා තලය සූර්යා කියන මෞග්‍රායා මුල් කරගෙන වටේට අනුබද්ධ ග්‍රායෝ දරුවෝ වාගේ 31 දෙනෙක් එකතු වෙලා මේක වටේ භ්‍රමණය වෙනවා. එහෙනම් මේ සූර්ය මණ්ඩලය එහෙම නැත්නම් ග්‍රාලෝක මණ්ඩලය කියලා කියන මේ සම්පූර්ණ මේ පොකුර පිටින් එකට එකතු වෙලා භ්‍රමණය වෙලා ඒගොල්ලෝ තමන්ගේ භ්‍රමණය නිසා නිස්පාදනය කරන තරංග වලින් ඒ ඒ අයගේ ಗುಣ නිස්පාදනය වෙලා ඒක රාශි වෙලා ඒකෙන් නිස්පාදනයක් තමයි මේ පොළප කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා මේ සෑම අණුවකම පරමාණුවකම මේ කොටස් 32 එකතුව තියෙන්න ඕනේ. එහෙනම් එක අණුවක් ගත්තාම අපි ඒ අණුව ඉලෙක්ට්‍රෝන කියලා කිව්වත්, පෝට්‍රෝන කියලා කිව්වත්, නියුට්‍රෝන කියලා කිව්වත් ඒ අණුවට ಗುಣ 32ක් තියෙන්න ඕනේ. එහෙනම් මොනවද ඒකේ තියෙන ಗುಣ? එකක් තවත් එක්ක එකට එකතු වීමේ ගුණය තියෙනවා. තල්ලු කිරීමේ ගුණය තියෙනවා. ලං කිරීමේ ගුණය තියෙනවා. එකතු වෙලා කටයුතු කිරීමේ ගුණ තියෙනවා. වෙන් වෙලා යන ගුණය තියෙනවා. ඇලීමේ ගුණය, ගැටීමේ ගුණය, භ්‍රමණය වෙන නිසා දිස්නයක් එනවා, ආලෝකයක් එනවා, වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ගලාගෙන යන ඕජා ස්වභාවයක් තියෙනවා. ඝනව අණුවක් වශයෙන් පවතින නිසා පටවි ස්වභාවයක් තියෙනවා. ඒක තුළ ආපෝ ස්වභාවයක් තියෙනවා. වායෝ ස්වභාවයක් තියෙනවා. උණුසුමක් පවතිනවා. එහෙනම් මේකට ක්‍රමණෙන් කාලයක් තියෙනවා. එහෙනම් මේ විදිහට ගත්තාම මේ අණුවක් තුල ಗುಣ තියෙනවා. මේ ಗುಣ ඔක්කොම කොහෙන්ද ආවේ? මේ දෙතිස්මා තලයේ ග්‍රායන්ගේ තරංගවල බලපෑමෙන්. එහෙනම් සූර්යා උච්ච වෙනකොට කඩිසරව වැඩ කරන එක ගුණයක්. මේ බඹයක් විතර උස තියෙන කයේ සූර්යා නීච වෙනකොට කම්මැලි තීන මිදි ඇති වෙලා ඉතින් ඕයේ වාඩි වෙලා ඉන්නවා එහෙනම් මේකත් ඒ ග්‍රාහයගේ ගුණයක් එහෙනම් මේ අණුව තුල මොනවද තියෙන ಗುಣ කියලා බැලුවාම ඕනම අණුවක් පරමාණුවක් භාග්‍යතුන් වහන්සේගේ වචන වලින් කියනවා නම් රූප කලාපයක් ගත්තාම මේ රූප කලාපයට ඕන තරම් ಗುಣ තියෙනවා 32 දක්වාම අපිට නිර්වචනය කරන්න. එහෙනම් මේ සෑම පොළපයක්ම දෙතිස්මා තලයේ කම්පනයේ පීඩනය තුලින් ඇති කරපු තරංගවල එකතුවකින් නිර්මාණය වෙච්ච නිසා සෑම අණුවක් තුළම මේ ಗುಣ 32ක් තියෙනවා. එහෙනම් එක අදහසක් අපි දෙනකොට ඒ අදහස ඇති කරන්නේ ප්‍රාණ ශක්තිය උපයෝගී කරගෙන නම් ඒ අදහස ඇති කරපු චිත්ත වීතිය මේ පුලප 32ේම කම්පණයෙන් එකතු වෙච්ච එකක් නම් ඒක තුල ඒ අදහස තුල අර්ථ 32ක් තියෙනවා ඒ තමයි මහණෙනි මෙහාට එන්න කියලා කියනකොට ආරාධනාවක් දුන්නයි කියලා කට්ටියට හිතෙනවා මොනවද කියන්න හදනවයි කියලා හිතෙනවා එතනට වඩා මෙතන ආරක්ෂිතයි කියලා කියන්න හදනවා එහෙනම් අවවාදයක් දෙන්න හදනවා මොනවාරි විශේෂ දාම්පණිවිඩයක් කියන්න හදනවා ප්‍රශ්නයක් ආන්න හදනවා කවුරු හරි මොනවාරි කරලත් දන්නේ නඩුවක්ද දන්නේ විභාග කරන්න හදන්නේ එහෙනම් තථාගතයන් වහන්සේට කරදරයක්ද දන්නේ තථාගතයන් වහන්සේ අපේ මොනවාරි අහගන්න අදහස් කරනවද දන්නේ මොනවාරි විශේෂ දෙයක් සාකච්ඡා කරන්න දන්නේ බලන්න මානනි මේට එන්න කියනකොට එතන 500ක් ඉන්නකොට ගොඩාක් අයට විවිධාකාර අදහස් එනවා. ඒ කියන්නේ ඒ තථාගත පණිවිඩය, ඒ නිර්මාණය වෙච්ච චිත්ත වීතිය අපේ කම්වලට එනකොට ඒ ඒ අයගේ ප්‍රඥාවට අනුව, ඒ ඒ අයගේ අවබෝධ දැනුමට අනුව එක එක විදියට ඒක වැටෙනවා. එක එක ප්‍රශ්න, එක එක උත්තර නිර්මාණය කරනවා. එනම් මේ ලෝකේ සෑම දෙයක්ම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච නිසා මේ කයේ තියෙන මේ ක්‍රමවේදය එහෙම නැත්නම් මේ පුලප 32 නිර්මාණය නිසා ක්‍රියාකාරී ස්වභාවය අපි වටා ගැනීමත් මේ කායානුපස්සනාවේ තියෙන විශේෂ අංගයක්. අපේ කය පිළිබඳව අපට අවබෝධ නැත්නම් අපේ කය පිළිබඳව අපි කිසිම දෙයක් දන්නේ නැත්නම් කායානුපස්සනා වඩන භාවනා යෝගියෙක් කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව තථාගතයන් වහන්සේගේ ධර්මානුකූල ජීවත් වෙන යම්කිසි තාපසයෙක් මේ ලෝකේ ඉන්නවනම් එයා මේ ලෝකයේ තියෙන සියලුම විද්‍යාවල් දන්නවා. එහෙනම් මේකට කියනවා සෞඛ්‍ය විද්‍යාව කියලා කියනවා, වෛද්‍ය විද්‍යාව කියලා කියනවා, සත්ව විද්‍යාව කියලා කියනවා. එහෙම නැත්නම් මේක තුල තියෙන ක්‍රියාකාරී ස්වභාවය පිළිබඳ විද්‍යාව කියලා කියනවා. එහෙනම් මොන විද්‍යාව ගත්තත් අපි ඒ විද්‍යා හැම එකක්ම පිළිබඳ අවබෝධය ලබනවා. මේ භාවනා කමඨාන ලබනකොට. එතකොට තථාගතයන් වහන්සේ මේ අවබෝධ ඥාණය තමන්ගේ ශ්‍රාවකයාට දෙන්න ඕනේ කියන නිසා මේ කොටස් 32 පිළිබඳ විශාල නිර්වචනයක් මේ ගාථා රත්නය තුලින් දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි මේක තුල දේශනා කරන නිර්වාණ පණිවිඩය ප්‍රඥාවට ගෝචර වෙන තථාගත පණිවිඩය මොකද්ද කියලා බලනකොට ඒ පණිවිඩයට සාපේක්ෂව මේ විද්‍යාවල් මොකවත් නැහැ එතන තියෙන නිර්වාණ පණිවිඩයක් විතරයි. එහෙනම් කේසා ලෝමා නකා දන්තා අත්ති අත්ති මිජ්ජං වක්කං අදයන් පිලෝමකං පියකං පප්පාසං මේ කියන මේ කාරණා හැම එකක්ම බලනකොට අපි දන්නවා ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ අකුසල මූලය නිර්මාණය වෙන්නේ මේ කොටස් 32 තුලින් මිසක් අමතර වැඩෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කරනකොට උන්වහන්සේ දේශනා කරනවා පුණච්ච පරම් භික්කවේ භික්ඛු ඉමවේව කායං උදදං පාදතල අදෝ කේසමත්තාකා කියලා. මොකද්ද මේ කියන්නේ මේ පාදයට උඩිනොත් කේසයට කෙස්වලට යටිනොත් තියෙන මේ ක්‍රියාවලිය එමු නැත්නම් මේ බම්බයක් විතර උස තියෙන මේ කය තුලින් මේ කොටස් 32 දකින්න ඕනේ කයට අනුව. එහෙනම් මේ කමඨානේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද මේ බඹයක් විතර උස තියෙන කය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අසූචි පිරිච්ච මේ කිසිම මේ වටිනාකමක් නැති විනාශ වෙලා යන සුළු අප්‍රිය දේවලින් පිරිච්ච මේ කය දිහා බලන්න කියලා. එහෙනම් <clears throat> තථාගතයන් වහන්සේ අසූචිනෝ කියලා පුන එහෙනම් අසූචිනෝ කියලා කියන මේ ධර්මතාවෙන් අපද්‍රව්‍ය වලින් පිරීලා තියෙන මේ කය එහෙම නැත්නම් යටිපතුලෙන් උඩ කෙස් වලින් යට තියෙන මේ බඹයක් විතර උස තියෙන මේ කයේ මේ අසුචි වලින් පිරිච්ච මේ ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන් නම් එයා කය කායානුපස්සනාව කයට අනුව වඩන භාවනා යෝගිය කියන එක තමයි මේකේ තියෙන විශේෂ කමඨාන. එහෙනම් මේ කමඨාන තව ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පේනවා මේ සෙම කියන එක අපට අසුචියක්, දාඩිය කියන එක අපට අසුචියක්, ඔටු කියන එක අසුචියක්, මල මූත්‍රා කියන එක අසුචියක්. එහෙනම් මේ හැම දෙයක්ම අසුචි අසුචි කියලා කියනවනම් හැම දෙයක්ම අපද්‍රව්‍ය අපද්‍රව්‍ය කියලා මෙනෙහි කරනවනම් මේ කොටස් 32 පිළිබඳව අපි අනිත්‍ය මෙනෙහි කරනවා නම් පිළිකුල් භාවනාව කයට අනුව මෙනෙහි කරනවා නම් අපට එක දෙයක් වෙනවා මොකද්ද ඒ දේ මේ ලෝකයේ මේ කොටස් 32 නිර්මාණය වෙච්ච කිසිම දෙයකට ප්‍රියතාවේ නැතුව යනවා. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම කුණු වෙනවා නම්, හැම දෙයක්ම විනාශ වෙනවා නම්, දි รา පත් වෙනවා නම්, ජීර්ණය වෙනවා නම්, හැම දෙයක්ම කැලිකසල බවට පත් වෙනවා නම් මේ ලෝකේ අපට කියලා ප්‍රිය වෙන්න දෙයක් නැහැ. අද ලෝකේ ගොඩාක් කට්ටියට කෙලෙස් ඇති වෙලා තියෙනවා. ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙලා තියෙනවා පුතිජන ස්වභාවයෙන් පැවැත්මට වැඩ කරනවා මේ හැම දෙයකම හේතුව මොකද්ද මේ දේ තුල තියෙන අනිත්‍ය දකින්න බැරිකම මේක තුල වටිනාකම නැති ස්වභාවය ස්පර්ශ කරන්න තියෙන අපෝසත්කම එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ හැම දෙයක්ම වටිනවා මේවා ඔක්කොම පිරිසිදුයි මේවා නිර්මලයි සදාකාලිකයි කියන මේ নানা ප්‍රකාර දෘෂ්ටි නිසා මේ හැම දෙයක්ම අල්ලාගෙන අපි නඩත්තු කරනවා. එහෙනම් මේ හැම දෙයක් තුළින්ම අපි පිළිකුල දකින්න නම් අනිත්‍ය දකින්න නම් වටිනාකමකින් සොරව ගනුදෙනු කරන්න නම් මේ හැම දෙය තුළම තියෙන යථාර්ථය අපි දකින්න ඕනේ. එහෙනම් යථාර්ථය දකින්න යටිපතුලෙන් උඩ කේස තට්ටුවෙන් යට මේ බඹයක් විතර උස තියෙන කය අසූචි ගොඩකින් පිරීලා මේක ගන්ධයෙන් පිරීලා අප්‍රසන්න භාවයෙන් පිරීලා කියන අවබෝධයෙන් යුක්තව අපි මේ කය නැවත නැවත මෙනෙහි කරනකොට නැවත නැවත මේ කයේ ක්‍රියාකාරීත්වය සජ්ජායනා කරනකොට අපට මේ කය පිළිබඳව තියෙන වටිනාකම ක්‍රමානුකූලව අඩු වෙනවා. කයේ වටිනාකම අඩු වෙනවයි කියලා කියන්නේ එයා මාර්ගඵල නිවන් අවබෝධයට ලං වෙනවා. එහෙනම් මේ කයට වටිනාකමක් දුන්නාම තමයි අසුවලාමට ආත්මගරුත්වය නැති වෙන්න නිඳා කළා, අපාස කළා, අගෞරව කළා, බැන්නා, ගැව්වා කියන මේ ප්‍රශ්න ඇති වෙන්නේ. කය සත පාකට වටින් නැත්නම්, කය නිකන් එළියට විසි කරපු බාටා ජෝඩුවක් වාගේ නම් ඒක කවුරු ගත්තත් කමන්නේ කැඩිච්ච එකනේ ඕන කෙනෙක් ගත්තද කියලා පැත්තට විසි කරනවා නම් ඒ මානසිකත්වය මේ කයට දුන්නා නම් කවුරු මොනවා කෙරුවත් කමක් නැහැ කියලා හිතනවා නම් ඇත්තටම අසුවලා බැන්න එක අසුවලා නිନ୍ଦා අපාස කරන එක පාර දෙන එක මේ කායට ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙනම් මට මේම වුණා මට මේ විදිහට කළා කියලා ඉතන නිසා තමයි අපට මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. අද සමහර අයට අපි වෛර බඳගෙන ඉන්නවා. ඇයි මගේ සාම්පුරුෂයා මාව පිටුපාලා ගියා. මගේ භාර්යාව මට පිටුපාල වැරදි කළා. එහෙනම් මගේ මගේ කියලා වටිනාකමක් තියෙන නිසා තමයි අපි මේ හැම දෙයක්ම මගේ ප්‍රශ්න වශයෙන් මට වෙච්ච අතුරුකම් වශයෙන් මට වෙච්ච නිନ୍ଦා හපාස වශයෙන් මම දැකලා මේවත් එක විශාල යුද්ධයක් අල්ලනවා. එහෙනම් මේ ලෝකේ තමකම නැති කරන්න, තමන්ගේ වටිනාකම නැති කරන්න, තමන් ලබාපු මිනිසත් භවයේ සියලෝම වැඩ නිමා කරන්න තමන් අසූචි ගොඩක් කියලා ඇවිදින කුණුලොරියක් කියලා තමන් වටහා ගන්නවා නම් මේක තුළ කිසිම වටිනාකමක් නැහැ. කෙල සොටු කැම දාඩිය කබ මල මූත්‍රා අසුචි මේ වලින් පිරිච්ච මේ දියර වලින් පිරිච්ච හරියට ගඳ ගන්න පැත්ත පලාතේ ඉන්න බැරි තත්වයක් මේකට තියෙන්නේ මේකෙන් සත පාක වටිනාකමක් නැහැ කියන මේ අප්‍රසන්නතාවය මේකේ වටිනාකමින් තොරව වූ ස්වභාවය අපි දකිනවා නම් මේක නඩත්තු කරන්න අපි උත්සාහ කරන්නේ එහෙනම් මේකේ යම්කිසි අයිතියක් තියෙන අනේ මගේ දේ ගත්තා මේ කුණු ගොඩට අයිති දේ ගත්තාම තවත් කුණු ගොඩක් නේද කෑගාන්නේ එහෙනම් කුණු ගොඩේ තියෙන දෙයක් යම්කිසි කෙනෙක් ගත්තාම කවුරුත් කියන්නේ ඇයි කුණු ගොඩ කියන්නේම අයිතියක් නැති දෙයක් එහෙනම් මේ තරම් බඹයක් විතර උස තියෙන මේ කුණු ගොඩට අයිති දේවල් මිනිස්සු ගත්තාම එයා කලබල වෙන්න කුණු ටිකක් අඩු වුණා කියලා සන්තෝෂ වෙනවා. ඒ නිසා තමයි තපස්වරුන්ගේ දේවල් ඔරකම් කළාම තපස්වරු නඩු කියන්න යන්නේ. ඇයි තවත් කුණු ටිකක් අඩු වුණා. තවත් කුණු අඩු වුණා. මේ කුණු ආරක්ෂා කිරීමේ වගකීම අසුවලා ගත්තයි කියලා ඒගොල්ලෝ සෑයීමටපත් වෙනවා. සන්තෝෂයටපත් වෙනවා. තවත් තථාගතයන් වහන්සේ මේ දේශනා කරන කමඨාන තුලින් ගොඩාක් ගැඹුරින් ප්‍රඥාවෙන් බලනකොට අපිට තවත් කාරණාවක් පේනවා ඒ කාරණාව තමයි මේ පුලප 32 තුලින් අපට දෙතිස්මා තලයෙන් විශාල කම්පනයක් එනවා පීඩනයක් එනවා කර්ම පරිසම් දෙනවා එහෙනම් සෑම ග්‍රාහයාගෙන් කර්ම පරිසම් දෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ස්වභාව ධර්මයා විසින්, ඍතු නියාම විසින්, කාල ගුණය විසින්, දේශ ගුණය විසින්, දෙමව්පියන්ගෙන්, කාලයෙන්, දීපයෙන්, දේශයෙන්, කුලයෙන් මේ විදිහට කර්ම පරිසම් දෙන ක්‍රම 32ක් තියෙනවා. එහෙනම් අපි හිතාගෙන ඉන්නවා පෙර තැම්පතුව ගෙන ආවම ඒක කර්මය කියලා. ඒක කර්මයෙන් එක කොටසක්. එහෙනම් ඥානවල තැම්පත් වෙලා තියෙන දේවල් තමයි කර්මයේ වශයෙන් මේ ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, නැගෙන්නේ. ඒකත් කර්මවල එක කොටසක්. එහෙනම් දෙමව්පියෝ ළඟ ඉපදිච්ච නිසා ඒගොල්ලන්ට ආවේනික ගොඩාක් දේවල් පුරුදු පුහුණු වුණා, පුරුදු කළා. ඒක කර්ම ඒකත් එක කොටසක්. සමාජයෙන් හම්බෙන දේ ඒකත් එක කොටසක්. රජ්ජුරුවන්ගේ පාලනය නිසා අපට දුක ලැබෙනවා, සැප ලැබෙනවා, নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙනවා, බඩමුට්ටු වල ගණන් ඉහළ යනවා, द्वේෂය ඇති වෙනවා, මංකොල්ල කනවා. ඒකත් කර්මයේ නිර්මාණය වෙන එක පැත්තක්. එහෙනම් කුලයට අනුව පාත් කුලයට ඉපදුනාම ගොඩාක් තරහා යනවා ඉහළ කුල කට්ටිය දිහා බැලුවාම ඉහළ කුලේ ඉපදුනාම මාන්න ඇති වෙලා අනිත් කට්ටිය සුළු කොට සලකනවා එහෙනම් කුලේනු කර්ම නිර්මාණය වෙනවා මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මට්ටම් 32කින් කර්ම නිර්මාණය වෙනවා සෑම මට්ටකින්ම කර්ම පරිසම් දෙනවා එහෙනම් සෙම්මාමාරු කියනකොට දැන් සෙමෙන් නෙමෙයිද පරිසම් දීලා තියෙන්නේ ලේ නරක් වෙලා ලේවල විස බීජයක් ගිහිල්ලා දැන් ලේවලින් නෙමෙයිද පරිසම් දීලා තියෙන්නේ අදවතට රෝග ඇති වෙලා පෙනාලු වලට රෝග ඇති වෙලා ආමාශයේ කැක්කුම ඇති වෙලා ගෑස්ට්‍රික් ඇති වෙලා උදරේ ප්‍රශ්නයන් බෙල්ලේ ප්‍රශ්නයන් කනේ ප්‍රශ්නයන් ඇස්වල ප්‍රශ්නයන් ඇට මිදුළු වල ප්‍රශ්නයක්, කටු රිදෙනවා, අස්ති රිදෙනවා, ඇට කට්ටේ ප්‍රශ්නයක්. එහෙනම් මේ සෑම කර්මයක්ම පරිසම් දෙන්නේ මේ තියෙන කොටස් 32 යම් කිසි කෙනෙක් මූණට අත තියාගෙන දත් මිටි කාන්න මොකද දත් කැක්කම අන්න බලන්න දන්තා කියන කර්මයට පරිසම් දීලා එහෙනම් මේ විදිහට සමහර කට්ටිය කියන බලන්න මගේ ඉසකෙස් ටික සුදු වෙලා තාම මං තරුණයි මට විවාහ වෙන්න පුළුවන් කමක් නැහැ වයස වැඩිපුර පේනවා මේක කළු කරන්න ඕනේ කියලා নানা ප්‍රකාර රසායනික ද්‍රව්‍ය දාගෙන බේත් කොටාගෙන බේත් බීගෙන රෑදවල් දෙකේ හඬ හඬා වැළපි වැළපි එයා මේකත් එක්ක යුද්ධය අල්ලනවා එහෙනම් මේ ලෝකේ සෑම මිනිසියෙකුටම මේ කොටස් 32න් තමයි කර්මපලිසම් දෙන්නේ. කොටස් 32න් කර්මපලිසම් දෙන්නේ නැත්නම් එයාට කර්මපලිසම් දෙන්න තැනක් නැහැ. ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ධර්මතාවයේ තථාගතයන් වහන්සේ කමඨාණක් වශයෙන් දේශනා කරන කොහොමද මේ කොටස් 32ේම අනිත්‍යතාවය දැක්කාම සෑම කොටසක් තුළම තියෙන Nirodhagaamini ප්‍රතිපදාව දැක්කාම සෑම කොටසක් කොටසක් ගානේ පිළිකුල් භාවය අසූචි භාවය දැක්කාම අපට පුළුවන්කම තියෙනවා මේ කොටස් වලින් අපට තියෙන කර්මය අයින් කරන්න. දැන් බලන්න අපි යම්කිසි භික්ෂුවකට ගොඩාක් ආදරෙයි. අපිට ගොඩාක් ගුණයාපත් භික්ෂුවක් ගොඩාක් දේවල් එයා නිසා අපට සිදු වෙනවා. ඒ නිසා මේ භික්ෂුවට අපි ආදරෙන් ඉන්නවා. එක පාර්ටේ භික්ෂුව අපින් අයින් වෙනවා. දැන් අපට විශාල පාඩුවක්. මේක රකින්න කෙනෙක් නැහැ. හැමදේම පරිහරණය කරන්න වතාවන් කරන්න කෙනෙක් නැහැ. ඉතියානම් හැමදාම බුද්ධ පූජාව තියෙනවා. දැන් එයා නැහනේ. එහෙනම් අපටම මේක කරන්න සිද්ධ වුණා. එයා ගියේක ලොකු පාඩුවක් කියලා අපි දුක් වෙනවා. ඒ වගේම තමයි එක්කෙනෙක් එක භික්ෂුවක් ඉඳලා අපට විශාල කරදරයක් හිංසාවක් නම් නිතරම එයා නිසා අපට ප්‍රශ්න අසමගිය ඇති වෙනවා නම් එයා ගියාම ගොඩාක් සන්තෝෂ වෙනවා අසනීපයක් සනීප වුණා අපට තිබිච්ච ලොකු ඉසරදයක් අපෙන් අයින් වෙලා ගියා කියලා අපි සන්තෝෂ වෙනවා. එහෙනම් මේ ලෝකේ මේ බැඳෙන බැඳෙනකොට ප්‍රශ්න ඇති වෙනවා, ගැටෙන ගැටෙනකොට ප්‍රශ්න ඇති වෙනවා කියන ධර්මතාවය ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. වටිනාකමින් යුක්ත දෙයක් මේක ගොඩාක් වටිනවා මගේ ළඟ තියෙන්න ඕනේ කියලා පරිස්සම් කරනකොට නැති වුණොත් අපට පුදුමාකාර කම්පනයක් අපි ඒක හොයලා වැටිලා පෙරලිලා තැළපිලා හැම තැනමකින් ආනවා මගේ රෙකෝඩර් එකක් මෙතන තිබුණා දැක්කද ගත්තද කවුද දන්නේ ගත්තේ කියලා වෛර බැඳගෙන කවුරුර කෙනෙක් එක සැක කරනවා නම් එයාට ගාන්න බනින්න තරම් අපි කැළඹෙනවා එහෙනම් මේ ලෝකයේ සම්බන්ධකම් තියෙන්නේ මොනවත් එක්කද? ඇලිලා පවතින්නේ මොනවත් එක්කද? ඒ ඒ වස්තු වලින් දුක එනවා කියන එක තමයි තථාගත පණිවිඩය. යමකට අපි ප්‍රේම කරමු නම් අන්න එතකොට ඒක තුළින් දුක එනවා. යමකට හැලින් පවත්වමු නම් අන්න ඒකෙන් අපට දුක් පැමිණෙනවා. යමක් තුළින් බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙනවා නම් අන්න ඒක තුළින් දුක පැමිණෙනවා. එහෙනම් අපේ දරුවෝ මේ විදියට ඉන්න ඕනේ. අපේ දරුවා මේ විදියටයි ජීවත් වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ බලාපොරොත්තුට අනුව ඉන්නකොට ඒ දරුවා අපට ඕන විදියට ජීවත් වෙන්නේ නැත්නම් ඉතුවක්කාරකමින් එයාගේ තීරණ එයා ගන්නවා නම් අපට දරා ගන්න බැරි කම්පනයක්. ඇයි? අපි බලාපොරොත්තු වුණා අපේ දරුවා මේම ඉන්න ඕනේ. අපේ දරුවා මේම ඉතියොත් විතරයි මමට සන්තෝෂ කියන බලාපොරොත්තුව සුන් වුණා. දරා ගන්න බැරි දුකක් ඇති වුණා. එහෙනම් මේ ලෝකේ බැඳීම තමයි බලාපොරොත්තුව තමයි මේ හැමතැනම දුකට හේතුව. එයා එයාට ඕන විදිහට ජීවත් වෙච්ච දැන් එයා මට හදන්න බෑ. එයා කවදාරි තේරුම් අරගෙන ඇදුනොත් මිසක් කියලා ඒ සම්බන්ධයෙන් අයින් වෙලා බලාපොරොත්තුෙන් අයින් වෙලා ඉන්නකොට එයා ගන්න තීරණ හැම එකක්ම අපට සාමාන්‍ය දෙයක්. ඇයි? අපි ඒ පිළිබඳව බැඳීමක් නැහැ. එයා ඕන විදිහට කරපුවා දෙන්නේ. එහෙනම් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව ඕන විදිහට ජීවත් වුණාට අපට ප්‍රශ්නයක් නැහැ. එයා ඉන්නේ මොන විදිහටද? එයා ඉන්න කැමැති මොන විදිහටද? ඕන විදිහට හිටියා දැන්. එයා අදා ගන්නා වූ සෑම කර්මයක්ම එයාගේ ප්‍රශ්නයක් මගේ නෙමෙයි කියලා කියනවා නම් අපට කැළඹෙන්න උඩපයින්න බැනගන්න කිසිම හේතුවක් නැහැ. එහෙනම් අද අපට පුද්ගලිකව දුකක් තියෙනවා නම් ඒ සෑම දුකක්ම කල්පනා කරලා බලනකොට හැම එකක්ම අපේ බැඳීම නිසා බලාපොරොත්තු නිසා ඇතිවෙච්ච එකක් නේද? දායකයෝ පිළිබඳ අපේ ප්‍රශ්නයක් තියෙනවා නම් දායකයෝ මේම ඉන්ඩෝනේ කියන මානසිකත්වයට පටහැනි ක්‍රියාකාරීත්වය නිසා නේද මේ දුක ඇති වෙලා තියෙන්නේ. එහෙනම් දායකව අපට බනින්න ඕනේ, දායකව දානමාන නොදෙන්න ඕනේ, දායකව නිନ୍ଦා අපාස කරන්න ඕනේ, කොයි වෙලෙත් අපි රවල බලන්න ඕනේ කියලා ලෝකයක් අදාගෙන ඉන්නකොට ඒ දේවල් ලැබෙනවා නම් සන්තෝෂය කියලා නිම කරන්න බැරි තරම් හේතුව අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් ඒක අපට සන්තෝෂය. එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතකම සම්බන්ධකම් පවත්වන තාක්කල් බැඳීම පවත්වන තාක්කල් ඇලීම පවත්වන තාක්කල් මේ ලෝකයේ සෑමදාම අපට දුක් විඳින්න සිද්ධ වෙනවා දුකත් එක්කම අපට මේ ගමන යන්න සිද්ධ වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ මේ කායේ කායානුපස්සේ විහෙරති කියන මේ තථාගත පණිවිඩය තුලින් විශේෂ කමඨාන් දේශනාවක් දේශනා කරනවා. ඒ තමයි අපි මේ බඹයක් විතර උස තියෙන කය තුල පවතිනා වූ කොටස් 32 පිළිකුල් කරලා ඒ හැම දෙයක්ම අසුචි ගොඩක් කියලා අපි මේ හැම දෙයක්ම අනිත්‍ය භාවනාවෙන් පිළිකුල් භාවනාවෙන් සම්බන්ධය බිඳිනවයි කියලා කියන්නේ 32 ආකාරයකින් එන්නා වූ කර්මයේ සම්බන්ධයෙන් බිඳිනවා. එහෙනම් අපට කර්ම පරිසම් දුන්නට ගණන් ගන්න හේතුව ඒක මට පිළිකුලම්. ඒක මට අනිත්‍ය වූ ධර්මයක්. එහෙනම් මගේ අදවත මම පරිස්සම් කරන්න ඕනේ කියලා නිතරම වම් පැත්තේ පපුව අතගගා අදවත පරිස්සම් කරනවා. එයාට සුදුසු කැම බීම දෙනවා. එහෙනම් මොනවාරි කනවා මේක අදවතට සුදුසුද දන්නේ මේක ලේවලට සුදුසුද දන්නේ කියලා පරීක්ෂා කරලා හොයලා බලලා කනවා. එහෙනම් මේම බැඳීමක් තියෙනකොට අදවත වැඩිපුර ගැහෙනකොටත් එයා කලබල වෙනවා. අදවත අඩුවෙන් කැයින කොටත් කල්පනා කරනවා. ලේ අඩු වුණත් එයා කලබල වෙනවා. ලේ වැඩි වුණත් කලබල වෙනවා. අද දියවැඩියා රෝගියෝ ගොඩාක් මානසික වැටිලා ඉන්නේ ඒ තියෙන බැඳීම නිසා නේද? අනේ ලේ තිබුණත් එකයි නැතත් එකයි. අදවත එයා ඕන විදිහට හිටිය මට ප්‍රශ්නයක් නැහැ මගේ වැඩේ කරගෙන ඉන්න. එහෙම හිටියොත් එයාට දියවැඩියා රෝගේ පැත්ත පළාතේ තියන්නේ ඇයි? රෝගේ බයයි මේ මිනිස්සයා මා හමුතු මිනිසියෙක් කියලා. එහෙනම් අපි රෝගයට බේත් දීගෙන මේක මේ සීනි වැඩිද දන්නේ රතු කැකුළු මේක කොහොමද දන්නේ මේක තඹලා තින්නේ මේක පළවෙනියට තඹලා වතුර ටික අයින් කරලා තිනවද දන්නේ කියලා මේම බලබලා පරිස්සම් වෙනකොට ඒ චකිතය නිසා ඒ බය නිසා රෝගී තත්ත්වය වඩා වඩා වැඩිපුර වෙලා එයා අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා එහෙනම් මේ කොටස් 32 පිළිබඳව දෙන කමඨාන අපි නිර්වාණය පිණිස භාවනාව පිණිස කමඨාණක් වශයෙන් වඩනකොට මෙන්න මේ ආකාරයෙන් වඩන්නට ඕනේ. එහෙනම් මේ කය පුරාම අපි දන්තා කේසා ලෝමා කියන මේ කොටසෙන් කොටස මෙනෙහි කරනකොට මේක මන්ත්‍රයක් ජප කරනකොට දන්නේම නැතුව අපේ කය කොටස් 32කට සීමා වෙනවා. අපේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ නිර්මාණය අමතක වෙලා මේ කොටස් 32 තමයි පුද්ගලයා කියන தත්වයට එනකොට මාන්නය දැන් කොටස් වලට කැඩිලා නැද්ද? එහෙනම් අපි දන්නවා යම්කිසි වටිනාකමක් ලොකුවට තිබුණාම ඒ වටිනාකම අයින් කරන්න බෑ. ඇයි ඒ වටිනාකම අධික නිසා? කෑලි වලට කැඩුවාම දන් දෙන්න ලේසි. එහෙනම් අත්තරින්න ලේසි. එහෙනම් සෙම ඔයාට ඕනේද අවශ්‍යද වටිනවද කියලාව නෑ. අනේ ඒක ඕනේ නෑ කියලා කියනවා. එහෙනම් අදවත එහෙනම් පෙනාලු පප්පාසම් එහෙනම් මේ විදිහට අපි එක එක ඒවා ආනකොට එයා කියන අනේ මේකත් එපා මේකත් එපා. එහෙනම් මේ පුද්ගල ස්වභාවය මේ මාන්නය කියන ධර්මතාවය අපි තුල පවතින තාක්කල් සංසාරයෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තුල තියෙන මාන්නය නැති කරන්න තථාගතයන් වහන්සේ කොටස් 32කින් මේ කය බලන ක්‍රමවේදයක් කමඨාණක් දේශනා කරනවා. එහෙනම් සෑම මොහොතක් ගානේ මේ කය කොටස් 32කින් බලනවා නම් මේ කොටස් 32 ක්‍රියාවලියක් වශයෙන් 100 පවත්නවා නම් බලන්න මේ කොටස් 32 එකතු වෙලා ඒක ක්‍රියාකාරී ස්වභාවයකටපත් වෙලා ඒවා හැලෙනවා, හැවිදිනවා, ගැටෙනවා, ප්‍රශ්න ඇති කරගන්නවා, දුක් විඳිනවා, කෑ ගන්නවා, hina වෙනවා. එහෙනම් මේ කොටස් 32ට මොනවද කරන්න බැරි? හැම දෙයක්ම කරන්න පුළුවන්. එහෙනම් මේ කොටස් 32 කායික චර්යාව පිළිබඳව 100 පීඨවීම මේ භාවනාවේ විශේෂ කමඨාණන් ඒ විතරක් නෙමෙයි මේ කොටස් 32 මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පුද්ගල ස්වභාවය ක්‍රමානුකූලව අඩු වෙලා අඩු වෙලා කොටස් වලට පුද්ගල සීමාව ඇවිල්ලා ඒක නිරෝධ වෙලා යනවා එහෙනම් මාන්නය නැති කරන්න පුද්ගල ස්වභාවය නැති කරන්න අපට මේ කමඨාන ගොඩාක් ශ්‍රේෂ්ඨ කමඨානක් ඒ විතරක් නෙමෙයි මේ කොටස් 32 මේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේක තුළ තියෙන පිළිකුල්භාවය අසුචි ගොඩ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ක්‍රමානුකූල මේ කොටස් එක තියෙන බැඳීම කැඩිලා කැඩිලා යනවා බැඳීම කැඩෙනවයි කියලා කියන්නේම එයාගෙන් පරිසම් දෙන්න තියෙන කර්මය අවෝසි වෙනවා අනිවාර්යම පරිසම් දෙන දේ තියෙනවා නම් ඒක තුළ තියෙන ක්‍රමවේදය ක්‍රමානුකූල මර්ධනය වෙලා ඒ කර්ම අපට දරා ගන්න පුළුවන් කර්ම බවට පාලනය වෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම තැනම දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙලා තියෙන නාම රූප වලින් පිරීලා තියෙන්නේ. එහෙනම් මමත් දෙතිස්මා තලයේ එක පිණ්ඩයක්. එහෙනම් මන් තුලේ සියලෝම කොටස් තියෙන නිසා මේ දෙතිස්මා තලයේ ග්‍රායන්ගේ මොන බලපෑම තිබුණත් ඒක මට බලපානවා. මේ නාම රූප වල මොන ධර්මතාවයේ තිබුණත් ඒක මට බලපානවා. මොකද ඒකට හේතුව මම මේ කොටස් 32 තුලින් නිර්මාණය වෙච්ච මේ සත්වයා පුද්ගලයා මම වෙමි ඒකාන්ත වශයෙන්ම මේ මමයි කියන මානසිකත්වයෙන් අපි ජීවත් වෙනවා. එහෙනම් මේ කමඨාන වඩාත්ම සුදුසුම ක්‍රමය තමයි මගේ පුද්ගල ස්වභාවය නැති කරමේ කොටස් 32 පමණක් තියෙනවායි කියලා එක විදියකට වඩනවා නැවත මේ හැම කොටසක් තුළම තියෙන අසුචි භාවය අපිලිකුල් පිළිකුල් භාවය තුලින් අපි ක්‍රමානුකූලව මේ හැම දෙයක් තුලම තියෙන සම්බන්ධය නැති කරනවා. එහෙනම් මගේ වටිනාකම නැත්නම් බාහිර ලෝකයේ වටිනාකම අඩු වෙනවා. ඇලීම් ගැටීම් ස්වභාවිකව මර්ධනය වෙනවා. එහෙනම් මගේ කය මම පිළිකුලෙන් බලනවා මේ ලෝකේ කිසිම දෙයක් මට ප්‍රසන්න වෙන්න බෑ. ඇයි කයට සාපේක්ෂවයි ප්‍රසන්නය පවතින්නේ. කය පිළිකුල් වෙනකොට ලෝකේ තියෙන ඔක්කොම පිළිකුල් වෙනවා. එහෙනම් කය අවබෝධ වෙනකොට ලෝකය අවබෝධ වෙන්නේ ඒ ආකාරයට. එහෙනම් මේ ක්‍රමය අපි නැවත නැවත ප්‍රගුණ කරනවා නම් නැවත නැවත වඩනවා නම් ඒ කාන්ත වශයෙන්ම අපට මේ කමඨාන තුලින් අපේ පුද්ගල ස්වභාවය අයින් කරන්න පුළුවන් දෙතිස් ආකාරයකින් කර්මපලිසම් දෙන ක්‍රමවේදය මර්ධනය කරන්න පුළුවන් ඕනෑම කර්මයකට මූණ දෙන්න පුළුවන් මානසිකත්වය දෙනවා. එහෙනම් මේ බම්බයක් විතර උස තියෙන කයේ තියෙන සම්පූර්ණ අසූචි ගොඩක් නම් මේ ලෝකයේ අනිත් කයවල තියෙන්නේ මොනවද? ඒවත් අසූචි ගොඩක්. එහෙනම් මඩ වගුරකට ගලක් උස්සලා දැම්මාම තමන්ගේ ඇඟටම නේද මඩ වතුර විසිකෙන්නේ. එහෙනම් මඩ වගුරක් තියනවා කියලා දැක්කාම අපි එතනින් අයින් වෙලා පරිස්සමෙන් යනවා මිසක් ඒකට ලොකු ගලක් දාලා වතුර එළියට විසි වෙලා ඒ වතුර ඇඟේ වැදිලා ඒක හොදා ගන්න තවත් වතුර හොයන්න යන්නේ නැහැ. එහෙනම් මේ විදියට මේ ලෝකයේ තියෙන හැම සත්වයේ කයක්ම කොටස් 32කින් මේ හැම කොටසක්ම බලනකොට ඔක්කොම අසූචි කොටස් මේ හැම අසූචි කොටසෙන් නිර්මාණය වෙච්ච මේ කය කෑදරකමින් කන්න බලන්නේවත් කෑදරකමින් මේක අත් අත්බදා බලන්නවත් කෑදරකමින් මේක අයිති කරගන්නවත් අපි උත්සාහ කරන්නේ ඇයි කිසිම කයක් මේ ලෝකේ ලස්සන නැහැ සෙම නැද්ද සොටු නැද්ද මේක තුළ දාඩිය නැද්ද මල නැද්ද මූත්‍රා නැද්ද මේ හැම දෙයක්ම කොච්චර ගඳයිද කිසිම මොහතක ළඟින්ද බැරි තරම් අප්‍රසන්නයි මේවා කුණු වෙලා ඕජාව ගලනකොට ඒ පැත්ත පලාතේ ඉන්න බෑ දරාගෙන ඉන්න බැරි තරම් අප්‍රසන්නයි මේ අප්‍රසන්න භාවයෙන් දකින්නකොට කෙනෙකුගේ කයදියා බලලා ලෝභ කරන්න පුළුවන් තෘෂ්ණා කරන්න පුළුවන්ද රාගය ඇති වෙනවද මොකවත් ඇති වෙන්නේ පලා යන්නමයි හිතෙන්නේ ඇයි මේ අසූචි ගඩ ස්පර්ශ කරන්න කැමති නැහැ. මේ අසූචි ගොඩ ලං වෙනවා. අනේ ලං වුණොත් ගඳයි තල්ලු කරන්න ඕනේ කියලා පයින් පාගන්න කකුල උස්සනකොට අනේ මේ පය වදිනවනේ මේ අසූචි ගොඩේ පය අපිරිසිදු වෙනවා. එහෙනම් පයින් පාගන්නවත් කැමති නැහැ කියලා අපි කියනවා. එහෙනම් අපේ මාබෝසතාණන් වහන්සේ මේ පිළිකුල් භාවනාව සසරේ හැමදාම වඩලා මේ කොටස් 32කින් වඩන කමඨාන සසරේ හැමදාම වඩලා ඒ මාබෝසතනන් වහන්සේ කියනවා මේ අසුචි ගොඩ අතින් අල්ලන්න තියා පයින් පාගන්නවත් මං කැමති නෑ කියලා ප්‍රකාශයක් කරනවා. එහෙනම් මේ විදියට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අසුචියක් විදියට පිළිකුලක් විදියට අපි දකිනවා නම් දැන් කියන්න ලෝභය ඇතිවෙන්න හේතුවක් තියනවාද? ද්වේෂය ඇතිවෙන්න හේතුවක් තියනවාද? රාගය වෛරය ඇති වෙන්න හේතුව තියනද පිළිකුලක් තියෙනවා නම් අපිට ඒක අප්‍රසන්න නම් වටිනාකමින් තොර නම් අපට ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න ක්‍රමයක් නැහැ එහෙනම් යම්කිසි කෙනෙක් අනේ හරි ලස්සනයි හරියට සුදුවට ඉන්නවා උරබෝටියට ඉන්නවා මේ කොල්ලා නම් හොඳයි අපට කැපකරු දායකයා කරන්න හරි ප්‍රියමනාප උපාසක මාත්‍යා පිරිසිදුවට ඉන්නවා බොහොම හොඳට දත් මැදලා ඉන්නවා මෙයා තමයි දාණය හදන්න සුදුසු පිරිසිදුවට මෙයා හැමදේම හදයි. මෙයාගේ හඟ පුරාම දාඩිය උටු වැක්කිරෙනවා. හරි අපිරිසිදුයි. මෙයා නම් දාණේ හදනවට මං කැමති නෑ. එහෙනම් බලන්න මේ කායික චර්යාව තුළින් අපි වටිනාකම් බලලා නැද්ද? මේ එක එක කයවලට බලාපොරොත්තු දීලා නැද්ද? එහෙනම් මේ ලෝකේ කොටස් 32 අමතක වෙනකොට මේ කොටස් 32 තියෙන අසුචි භාවය අමතක වෙනකොට අපි මේ සෑම නාම රූපයකටම වස්තුවකටම පුද්ගලයකටම වටිනාකමක් දෙනවා අපට ඒවා වටිනවයි කියලා පේනවා ලස්සනයි කියලා පේනවා බලාපොරොත්තු ඇති ඒ වගේම අපි තුල කෙලෙස් ධර්ම නිර්මාණය වෙනවා හැම දෙයක්ම කෙල ගොඩක් සෙම ගොඩක්, ඔටු ගොඩක්, කබ ගොඩක්, දාඩිය ගොඩක්, මල ගොඩක්, මූත්‍රා ගොඩක් කියලා මේම හිතලා බලන්න අම්මෝ පැත්ත පලාත යන්න අපට අදහසක් පාළ වෙන්නේ මොකද හේතුව මේ සිත බලන්නේ කොයි ආකාරයටද ඒ ආකාරයට අනුව තමයි කෙලෙස් නිර්මාණය වෙන්නේ. එහෙනම් මේක ලස්සනයි කියලා දැකපු ගමන්ම බැඳීමක් ඇති වෙනවා. ඇලීම නිසා ලෝභය අට ගන්නවා. අනේ මේක වෙන කාටවත් අයිති වෙලා බෑ මටම අයිති වෙන්න ඕනේ කියලා කල්පනා කරනකොට ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා ඒ කියන්නේ द्वේෂය අට ගන්නවා. අනේ මේ වගේ ලස්සන දේවල් මේ වගේ ලස්සන නාම රූප මේක භුක්ති විඳින්න ඕනේ කිව්වම රාගය ඇති වෙලා තෘෂ්ණාව ඇති වෙලා මේක මට ලැබෙන්නත් බෑ වෙන කෙනෙකුට ලැබෙන්නත් බෑ මගේ අයිතියේ තියෙන දේවල් මට නැත් නැත්තම් වෙන කිසිම කෙනෙකුට මේක ලබන්න දෙන්නේ අන්න වෛරය ඇති වෙලා විනාශකාරී චේතනා පාළ වෙලා එහෙනම් මේ ලෝකේ වටිනවයි කියලා හිතන හැම මොහොතෙම වටිනාකමකින් යුක්තව බලන හැම මොහොතෙම මේ ප්‍රශ්නය අපි තුල පවතිනවා නැවත නැවත මේ ප්‍රශ්නය ඔඩුදුවනවා එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අපි කොටස් 32කින් බලමු පුද්ගලයෙක් නැත ස්වභාවයක් නැත කිසිම තැනක නාමයක් රූපයක් නැත කොටස් 32 පමණක් පවතිනවා අසුචි ගොඩක් පමණක් පවතිනවා මොන වටිනා වස්තුවක් අපේ ළඟ තිබුණත් ඒ වස්තුව කවදාරි දවසක දි รา පත් වෙනවා ජීර්ණය වෙනවා පොළවට පස් වෙනවා කියන මේ අනිත්‍ය ධර්මතාවය තුළින් මේ පිළිකුල් භාවනාව තුළින් අපි මේ ලෝකය බලන්නට ඕනේ මේ විදිහට මේ ලෝකේ දිහා බලන්න පුළුවන් නම් සෑම සංඥා සංස්කාර ධර්මයක්ම මේ ආකාරයට අපිට පිළිකුලෙන් දකින්න පුළුවන් මේ ලෝකේ අපි බැඳෙන්න හේතුවකුත් නැහැ. මේ ලෝකේ ගැටෙන්න හේතුවකුත් නැහැ. ඇයි ඇලීම ගැටීම පටන් ගන්නා වූ අට ගන්නා වූ මූල ධාතුව නිරෝධ කරලා ඉවරයි. එහෙනම් අපිට මේ ලෝකේ ගොඩාක් සන්තෝෂයෙන් ජීවත් වෙන්න සෑම තප්පරය ගානේ තපස්සුවෙන් ජීවත් වෙන්න නම් මේ හැම සංඥා සංස්කාර ධර්මයක්ම හැම නාම රූපයක් තුළම තියෙන අනිත්‍ය අපි මෙනෙහි කරන්නට ඕනේ. ඒ අනිත්‍ය වඩන්නට ඕනේ. පිළිකුල්භාවය දකින්න ඕනේ. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය නිතර නිතර මෙනෙහි කරන්නට ඕනේ. මේ විදිහට අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ධර්මතාවයෙන් යුක්තව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපේ තපස් ජීවිතයේ කිසිම මොහතක කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. විනාශ කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් අපි මේ කොටස් 32න් දකින්න නැතුව පුද්ගල ස්වභාවයෙන් දැක්කා. පුද්ගල ස්වභාවයෙන් දැකපු නිසා අපට වෛරය ඇති වුණා. ඒ ඒ පුද්ගලයෝ මේ මේ දේවල් කරා කියන මතකය නිසා අපට අකමැත්ත ඇති වුණා. ද්වේෂය අටගත්තා. පලිගන්න උත්සාහ කළා. එහෙනම් කොටස් 32ක අසුචි ගොඩක් කියලා බැලුවාම මේ අසුචි වලට මොනක් මේ පලි ගැනීමක්ද? මේ අසුචි ගොඩට පයින් ගැව්වාම කකුල හොදන්න එපාය. ඒ තරම් මේක පිළිකුල් සාගත අසුචි ගොඩක්. එහෙනම් කවුරුත් මල මුත්‍රා වලට පයින් ගන්නෑ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මලපා කරලා ගිහින් තියෙන අනේ මේ අසුචි ගොඩ කවුද දන්නේ කියලා පයින් ගන්නෑ විසි කරලා යන්න. පයින් ගාපු ගමන් මේ කකුල අත්තට වතාවක් හොදන්න වෙනවා සබන් දාලා. හේතුව ඒ තරම් මේ කකුල අපිරිසිදු වෙනවා. එහෙනම් අසූචි ගොඩක් දැක්කාම ඒ අසූචි ගොඩට ගලක් ගන්න නැතුව පයින් පා ගන්න නැතුව අපි බොහොම පරිස්සමෙන් අයින් වෙලා යනවා මේ ලෝකේ බෝසත් කමඨාන වඩනවා සෑම අසූචි ගොඩක් දිහා දැකලා අපි පැත්ත පලාතේ බලන්නේ නැතුව බිම් බලාගෙන අපේ වැඩක් කරගෙන යනවා නම් ඒ කියන්නේ අසත් අසත්පුරුෂය හැම කෙනක්ම මේ ලෝකයේ අසූචි ගොඩක් පුතුජන ස්වභාවයෙන් යුක්ත හැම දෙනාම මේ ලෝකයේ අසුචි ගොඩක්. එහෙනම් පුතුජනයත් එක්ක ගැටෙන්න යන්නේ අසත්පුරුෂයත් එක්ක වාද කරන්න යුද්ධ කරන්න යන්නේ. එහෙනම් ඒවා අසුචි ගොඩක් වශයෙන් මේ කමඨාන තුලින් ලබාගත් අවබෝධය තුලින් අපි අපේ වැඩක් බලාගෙන ඉමීන්සරේ එතනින් බේරිලා යනවා මේ ලෝකයේ ධර්මතාවය තුලින් ජීවත් වෙන්න හොඳ විශේෂ කමඨානක් නේද මේක? අපේ සිත පරිස්සම් කරගන්න තථාගතයන් වහන්සේගේ අවවාදයක් නේද? වඩා වඩා ಗುಣධර්ම පිරෙන්න විශේෂ භාවනාවක් නේද? එහෙනම් මේ විදියට සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ අපට ජීවත් වෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළම මේ ආකාරයට අපි දකින්න ඕනේ මේ කොටස් 32 තුලින් නිර්මාණය වෙලා තින්නේ මිනිසියෙක් නෙමෙයි සත්වෙක් නෙමේ අසූචි ගොඩක්. එහෙනම් මේ අසූචි ගොඩට ගාලා මගේ අතපය මම පිරිසු අපිරිසිදු කරගන්නේ මේ අසූචි ගොඩ පාගලා මගේ යටිපතුල් මං අපිරිසිදු කරගන්නේ එහෙනම් අසත්පුරුෂයොත් එක්ක ගනුදෙනු කරන්නන් නැහැ. පාපිෂ්ඨ මිනිසුන්ගේ පෞකාරයොත් එක්ක අපි කටයුතු කරන්න යන්නේ එහෙනම් අවබෝධය නැති පුතුජනයත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ අපි ලෝකෝත්තර ස්වභාවයෙන් යුක්තව සෑම මොහොතක් ගානේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි ජීවත් වෙනවා. එහෙනම් මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ කොටස් 32කින් දේශනා කළා. මේ කොටස් එකින් එකට ගත්තාම එක එක ග්‍රහයෝ සම්බන්ධයෙන් ඒ ග්‍රහයට සම්බන්ධයෙන් ಗುಣධර්ම අගුණ වැඩෙන ක්‍රමවේදය ඒක තුළින් අපේ සිතේ තුළ සතර සටිපට්ඨානෙ වඩන ක්‍රමවේදය කියලා මේ ගාථා රත්නය තුළින් තථාගතයන් වහන්සේගේ කායානුපස්සනාව කියන මේ කමඨාන තුළින් අපට විශාල පැත්තක් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ කොටස් 32 එක එක කොටස් අරගෙන මේ කේසා කියන ධර්මය මේ ලෝකේ පවතින්නේ කොහොමද? මේ තුල පවතින පටිච්ච සමුප්පාදය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද? මේක තුල පවතින චතුරාර්ය සත්‍ය ධර්මය මොකද්ද? මේක තුලින් මම සතර සටිපට්ඨානෙ වඩනවා නම් කොහොමද වඩන්නේ කියන මේ කාරණා ගැන විග්‍රහ කරලා බලනකොට මේ කේසා කියන ධර්මතාවය 84000ක්ම උසලනවා. එහෙනම් දන්තා කියන ධර්මතාවය තුල ඒකෙත් මේ සියලුම 84000 ධර්මතාවෙම තියෙනවා. එහෙනම් කොටස් 32 කියලා කියන්නේ දෙතිස්මා තලය. එහෙනම් දෙතිස්මා තලය පිළිබඳව විශ්වය පිළිබඳව මේ මන්දාකිනිය පිළිබඳව ක්ෂීරපතය පිළිබඳව යම්කිසි බ්‍රාහ්මණයෙක් දන්නවනම් ඒ කියන්නේ යා කොටස් 32 දන්නවා. කොටස් 32 දන්න කෙනා විශ්වයේ තියෙන හැම ධාතුවක් පිළිබඳවම නිර්මාණයේ ක්‍රියාකාරීත්වය දන්නවා. එහෙනම් යථා කාලයේ අපි මේ කොටස් 32 බණවාර 32කින් සාකච්ඡා කරනවා. එක එක කොටස් අරගෙන ඒ ඒ කොටස් වලින් නිර්මාණය වෙලා තියෙන ಗುಣධර්ම මොනවද? ඒ ඒ කොටස් වලින් අපට ඇති වෙන ආපදා මොනවද? ප්‍රයෝජන මොනවද? මේක තුලින් චතුරාර්ය වඩන්නේ කොහමද? අවිද්‍යාව දුරු කරන්නේ කොහමද කියලා සාකච්ඡා කරනකොට අපට තේරෙනවා තථාගතයන් වහන්සේගේ කුලපතිස් දෙකේ අවවාදයේ අනුශාසනාව මේ ලෝක සත්‍යයේ අවසාන නිර්වාණ පණිවිඩය ඕනම පුද්ගලයෙකුට සත්වයකට තමන්ගේ කොටස් 32 එක කොටසක් පිළිබඳ අවබෝධය වඩලා ඒ අවබෝධය කරන කොටගෙන සම්පූර්ණ කයෙම තියෙන කෙලස් ටික නිරෝධ කරලා අරියත් වෙන්න පුළුවන්. එහෙනම් මේ කය ඇදලා තියෙන කොටස් 32 නම් මේ කය පුරාම තියෙන කොටස් 32 නම් එහෙනම් මේ කය පුරාම තියෙන්නේ මොනවද? නිර්වාණ පණිවිඩ නේද? කමඨාන් 32ක් නේද? එහෙනම් අපට ඕන තරම් කමඨාන් මේ කයේ තියෙනවා නම් දෙතිස් මා තලයේම තියෙන සියලෝම සංඥා සංස්කාර ධර්ම තියෙනවා නම් මමත් නාමයක් නම් මමත් රූපයක් නම් මම හැලෙනවා නම් මම ගැටෙනවා නම් ඇලීම් ගැටීමේ තියෙන්නේ මේ කයේ නාම රූප තියෙන්නේ මේ කයේ එහෙනම් සියලෝම සංඥා සංස්කාර ධර්මයන් තියෙන්නේ කයේ එහෙනම් දුක්ඛ සත්‍ය තියෙන්නේ මේ කයේ එහෙනම් මේ සෑම දෙයක්ම අන්තර්ගත වෙච්ච මේ කය පිළිබඳව විශාල අවබෝධයක් අපි විසින් ලබාගත යුතුයි මේකට කුලපතිස් දෙක නිතර නිතර මෙනෙහි කරනකොට පුලපතිස් දෙක නිතර නිතර සජ්ජායනා කරනකොට මේ අවබෝධතා ඥානය පාළ වෙනවා එහෙනම් මම කියනවා අනේ ස්වාමිනී මේ ස්වාමින් වහන්සේ ආශ්‍රය කරන්න හොඳ තාපස ස්වාමින් වහන්සේ නමං හොඳ ගුණධර්ම තියෙන ස්වාමින් වහන්සේ නමං උන්වහන්සේ ආශ්‍රය කරන්න කියලා කිව්වම අපට දැන් උන්වහන්සේ ගුණ පේන්නේ නැහැ ඇයි ආශ්‍රය කරලා නැති නිසා සතියක් ආශ්‍රය කළා දෙකක් ආශ්‍රය කළා තුනක් ආශ්‍රය කළා මාස තුනකට පස්සේ කියනවා මොකවත් ಗುಣධර්ම නැහැ. උන්වහන්සේ මහා කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කළාට ඇතුළේ ඔක්කොම කුණු ගොඩවල් කීයක් හරි ඉල්ලාගන්නේ කොහමද? කීයක් හරි වැඩිපුර ගන්නෙ කොහමද? මේ මිනිස්යාගේ මොනවද ගන්න පුළුවන් ලාභ ප්‍රයෝජන ඕවමයි අදාස් වලට තියෙන්නේ. කිසිම ගුණයක් නැහැ. බාහිරව පේන එකක්වත් ඇතුළත නැහැ කියලා අභ්‍යන්තරය අපි දැනගන්නව නේද? එහෙනම් දැක්කාම කලබල වෙලා ඊට දුවනවා මීට දුවනවා සංවර භාවය මොකවත් නැහැ. විනයක් මොකවත් නැහැ. තම්පස් ස්වභාවය මොකවත් නැහැ. එතනකින් කතා කරලා බලනකොට උන්වහන්සේ සත්‍යයට සමවැදිලා උන්වහන්සේ Tamanට හිතන විදිහට ජීවත් වෙනවා රඟපාන්නේ නලු නිලියෝ වෙන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ රඟපාලා කිසිම කෙනෙක් රවට්ටන්න චේතනාවක් නැහැ Tamanට හිතන විදිහට ජීවත් වෙනවා එහෙනම් මේ ලෝකයේ ස්වභාව ධර්මය මොන ආකාරයටද ඒ ස්වභාව ධර්මික ආකාරයට ජීවත් වෙනවා. එහෙනම් එයා තුළ ගොඩාක් ಗುಣ ධර්ම තියෙනවා. එයා ගොඩාක් දේවල් අවබෝධ කරගෙන එයා රඟපාන්න එයාගේ ඇත්ත චරිතය මොකද්ද? වක්කඩෙන් පයින්නකද? වක්කඩෙන් පයින්නවා. හේතුව වක්කඩෙන් පැන්නොත් එයා එහෙම හිතයි කියලා ඒක වෙනස් කරන්නේ එහෙනම් පින්දපාත යනකොට කතා කර කර යනවා. ඒ කතා කිරීම තුළින් එයාට කෙලෙස් ඇති වෙන්නේ නැතුව විනය ශික්ෂා කැඩෙන්නේ නැතුව කතා කරන්න එයා දන්නවනම් ඒ ධර්මතාවයගේ ප්‍රත්‍යක්ෂ ඥානය නම් එයාට කතා කරන්න අවසරයි. ඇයි තථාගතයන් වහන්සේ පිණ්ඩපාත යනකොට කතා කළා නැද්ද? පිණ්ඩපාත යනකොට බණ කියලා නැද්ද? දාරුකේරිය රාත්තුනේ පිණ්ඩපාත යනකොට කතා කරපු නිසා නේද? එහෙනම් තථාගතයන් වහන්සේ දන්නවා කතා කර කර පිණ්ඩපාත ගියාම ඇවත් නොවන විදිහට කතා කරන්න. එහෙනම් ඒ අවබෝධ ඥානෙ නැත්තම් අපට සිද්ධ වෙනවා කට පියාගෙන පින්නපාත යන්න. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම අවබෝධයෙන් මතයි තීරණය වෙන්නේ ප්‍රඥාව මතයි තීරණය වෙන්නේ ප්‍රඥාවන්තයාට 84000යිම නිදාස් කරලා තිනවා හේතුව සංඝයාට කිසිම විනයක් නැහැ ඔක්කොම භික්ෂු භික්ෂුණීටයි දාලා තින්නේ එහෙනම් පෘතුජනව ඉන්නවනම් මේ ලෝකේ හැම විනයක්ම ශික්ෂාවක්ම අපි ආරක්ෂා කළ යුතුයි අපි එහෙනම් ප්‍රඥාවෙන් සමවැදිලා ඉන්නවනම් කිසිම විනයක් නැහැ ශික්ෂාවක් නැහැ හැමදේම නිදාස් ඒක උන්වහන්සේ දන්නවා මේ සත්වාහාර සමවැදිලා ප්‍රඥාවෙන් ගන්න ක්‍රමවේදය උන්වහන්සේ දන්නවා ප්‍රඥාවට සමවැදිලා මේ ලෝක සත්‍යයට අවවාද අනුශාසනා තරවටු කරන්න කෙනෙකුට දුක් දෙන්න ඕනේ නම් ගාලා තලලා යාව අදා ගන්න ඕනේ නම් දඩුවම් කරන්න ඕනේ නම් එයා දන්නවා කර්ම නිර්මාණය නොවන විදිහට සතරමා භූතයට සමවැදිලා මේ සතරමා භූතය තුල ඇදිලා තියෙන්නේ දෙතිස්මා තලයෙන් එහෙනම් මේ සත්‍යය ඇදෙන්න මේ සත්‍යයේ කර්මත් මේකයේ තියෙනවා එහෙනම් මේ සත්‍යයේ කර්ම ටික මේ කයෙන් අවදි කරලා ඒ කයේ කර්මය තුලින් එයාට දඬුවම් කරනවා. එහෙනම් එයානේ මේ දඬුවම් කරන්නේ මේ කය එයාගේ කර්මය තැම්පත් කරගෙන හිටියා. එයාගේ කර්මය මේ කය තුලින් අවදි වෙලා එයාට මේ සතරමා භූතයගෙන් ඒ සතරමා භූතයට කර්මයක් පරිසම් දුන්නා. කර්ම දෙනුවක් ගණ දෙනුවක් වශයෙන් ඒක ක්‍රියා කරලා නිකන් ඉන්නවා. එහෙනම් මේ ලෝකේ ප්‍රඥාව නැති තැන හැමතැනම විනය තියෙනවා, ශික්ෂාව තියෙනවා, හැමතැනම අපට දුක කරදර එනවා. එහෙනම් මේ අවබෝධ ඥානය තුළින් අපි මේ සතර සටිපට්ඨාන කමඨානේ කායානුපස්සනාව වඩනකොට සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි දැනුවත් වෙන්න ඕනේ මේ හැම පුලපයක්ම මේ ලෝකේ කොටස් 32ක් වශයෙන් දකින්න ඒ හැම එකක්ම අසුචියක් වශයෙන් දකින්න අනිත්‍යතාවයේ පිළිකුල් භාවනාව තුළින් දකින්න එහෙනම් මේ විදියට අපි අද ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ මේ කමඨානේ අවබෝධය අපි මෙනෙහි කරන්නට ඕනේ. අපට දැන් අතුරෙක් ඉන්නවද නැහැ. පුලපතිස් දෙකෙන් පිරිච්ච අසූචි ගොඩක් තියෙනවා. අපට වෛරක්කාරයෙක් ඉන්නවද නැහැ. ගන්ධසාරේ ළඟට යන්න බැරි පුලපතිස් දෙකක් කුණු වෙච්ච අසූචි ගොඩක් තියෙනවා. එහෙනම් අසුත්පු අසත්පුරුෂ ගුණාංග හැම එකක්ම අපි පිළිකුල් කරන්නට ඕනේ. ගණදෙනු නොකරන්නට ඕනේ. අසත්පුරුෂ ගුණාංග හැම එකක්ම අපි වෙන් වෙලා ඉන්නට ඕනේ. ඒක තමයි බාලිය ආශ්‍රය කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ මාමංගල සූත්‍රය අවවාද කරන්නේ. එහෙනම් අපි ජීවත් වෙලා ඉන්න සෑම මොහොතක් ගානේ අපි ආශ්‍රය කරලා තින්නේ කාවද? මේ අසූචි ගොඩ බාලයෝ. ඇයි මොකද හේතුව? අපි අසුවලා අතුරා කිසිම ගුණයක් නැහැ. කිසිම පිළිවෙතක් නැහැ. මම කැමති නැහැ එයාට. මම වෛර කරනවා එයාට. එයාට පලිගන්න ඕනේ, රිදවන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මේ ධර්මයේ කන පිට අල්ලලා එයාට වරද්දාගෙන එහෙනම් හදින්දලා අපි මේ ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කරපු විදියට නියම විදියට සත්‍යවාදී ලෙස අපි පිළිපදින්නට ඕනේ. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මොන ආකාරයටද මේ ධර්මය ඒ ආකාරයටම අපි පිළිපදිමු. මෙනම් මේ පුලප 32 පිළිබඳව යටිපතුලේ මුඩට ඉසකෙස් වලින් පාලට තියෙන මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ පුලප 32 නිර්මාණය වෙලා මේක සම්පූර්ණ ගඳෙන් පිරිච්ච අසුචි ගොඩක්. එහෙනම් මේ අසුචි ගොඩට කිසිම ගෞරවයක් නැහැ. ප්‍රශංසාවක් කීර්තියක් නැහැ. කවුරු ඇවිල්ලා මේ කුණුගොඩට නිନ୍ଦා අපාස කළත් ප්‍රශ්නයක් නැහැ. කුණුගොඩ කියන්නේම නින්දාවක් නෙන්නම්, අපාසයක් නෙන්නම්, අපිරිසිදු භාවයක් නෙන්නම්. එහෙනම් මේකට වෛර කළාට අපාස නින්දා කළාට එයා කිසිම දෙයක් ගණන් ගන්නෑ. මේක තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හැම දිනාම වඩන කමඨාණන්. මේ කමඨාන හොඳටම වඩපු එක උත්මයෙක් ඉන්නවා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. එක භික්ෂුවගේ හැඟේ උන්වහන්සේගේ කය පොඩ්ඩක් වැදෙනවා. උන්වහන්සේ පාඩුව එතනින් වඩිනවා. ඒ භික්ෂුව කෑ ගන්නවා. සාරිපුත්ත මගේ ඇඟේ අපුණා, ඇඟේ අපුණා, ඇවතක් වුණා, ඇවතක් වුණා කියලා. භාග්‍යතුන් වහන්සේ බලන මොකද්ද මේ කලබලේ සාරිපුත්තට එන්න කියන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියාම තථාගතයන් වහන්සේ ආනවා සාරිපුත්ත මේ භික්ෂුවගේ ඇඟේ අපුණයි කියලා චෝදනාවක් තියෙනවා. ඇවතක් උණයි කියලා චෝදනාවක් කරනවා. මොකද්ද උනේ කියලා අහනකොට සාරිපුත්ත කියනවා තථාගතයන් වහන්සේ මේ මාමූදට ඕනතරම් මිනිස්සු කුණු දානවා අසූචි දානවා ඒත් මාමූද කම්පා වෙන්නේ නැහැ මේ මා පොළවට ඕන තරම් මිනිස්සු කුණු දානවා, කුණු වල්ලනවා, මාමූද කම්පා වෙන්නෙත් නෑ. ඒ වගේ තමයි මම මේ කුණු ගොඩට තවත් කුණු ගොඩක් දැම්මයි කියලා මේ කුණු ගොඩට තවත් කුණු ගොඩක් වැදුනයි කියලා කලබල වෙන්නේ දෙකම කුණු නම් එයාට ප්‍රශ්නයක් නෑ හොඳ දෙයකට කුණු දැම්මාම තමයි අනේ පිරිසුදු තැනට කුණු දැම්මා. හොඳට අමදිලා අතුගාලා පිරිසුදුර තිමිච්ච තැනට කොළරොඩු දැම්මා. සොපින් බෑග් එකක් දැම්මයි කියලා අපට කෑ ගන්න ප්‍රශ්නයක් තියෙන්නේ. කුණු වලට කුණු දැම්මාම මිනිස්සු සන්තෝෂ වෙනවා මිසක් ඒකට දුක් වෙන්න හේතුවක් නැහැ. හොඳ තැනටයි කුණු දාන්න අවසරේ නැත්තේ. එහෙනම් මම ඇවිදින කුණු ගොලරියක් නම් මේ කුණු ලොරියට තවත් කුණු ගොඩක් වැදුනාම තවත් කුණු ගොඩක් දැම්මාම කුණු එක්ක කුණු එකතු වුනාම කම්පා වෙන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා මං මගේ පාඩුවේ වැඩියා. එහෙනම් බලන්න අද මේ කුණුගොඩට කුණුගොඩක් දැම්මයි කියලා අපි මොනතරම් වෛර කරනවද? අසුවලා අපට ප්‍රශංසා කළා, අසුවලා ගෞරව කළා මොනතරම් අපි මේ කුණුගොඩ අල්ලාගෙන නඩත්තු කරනවද? එහෙනම් අසුවලා මට නිඳා කළා, අසුවලා මට වෛර කළා මොනතරම් මේ කුණුගොඩත් එක්ක අපි ගැටෙනවද? එහෙනම් මේ අවබෝධය අපට ඇවිල්ලා නැහැ. මේ පුලප 32 තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පිළිකුල් භාවනාව අනිත්‍ය ධර්මතාවය අපි තුල වැඩිලා නැහැ. ඒ නිසා තමයි මේ ගැටීමේ ප්‍රශ්න මෙච්චර දුරද කියන්නේ. ඇලීමේ ප්‍රශ්න මේ තරම් ඔඩු දුවන්නේ. හැමදාම ලෝභ දේශ මොහ වෛර රාග වලින් අපි පෙළපෙළි හැමදාම දුක් විඳින්නේ. සංසාරයේ නැවත නැවත ඉපදෙන්නේ. එහෙනම් මේ ධර්මතාවය අපි හරියට දකිනවා නම් මේ පුලප 32 නිර්මාණ ස්වභාවය අපි දකිනවා නම් පුද්ගල ස්වභාවය අයින් කරලා අපට මේ කටයුතු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන අපට සෑහේ මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරන්න. එහෙනම් තථාගතයන් වහන්සේ මේ පුලපතිස් දෙකේ නිර්මාණයක් තමයි මේ නිර්මාණය. මෙතන පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ, මොකවත් නෑ. මොකවත් නැත්නම් තරහාගත්තේ කවුද? වෛරකලේ කවුද? රාගකලේ කවුද? ද්වේෂකලේ කවුද? කාමාසාව ඇති කරගත්තේ කවුද? එහෙනම් ඒ ඉන්න ස්වභාවයට මේ කොටස් 32 පිළිබඳ අවබෝධ නැහැ. එයා මේ කොටස් 32කින් දැකිලා නැහැ. අනිත්‍ය භාවනාව පිළිකුල් භාවනාව වැඩිලා නැහැ. එහෙනම් සෑම තප්පරයක් ගානේ මේක වඩනවා මේ කමඨාන තුළ ජීවත් වෙනවා එයාට නැවත කවදාවත් මේ සංසාරේ ඉපදෙන්න හේතුවක් ඇදෙන්න හේතුව කර්ම නිර්මාණය වෙන්න. එහෙනම් මේ දෙතිස්මා තලය පිළිබඳ අවබෝධය වඩා වඩා ලං වෙනවා මිතුරා ආශ්‍රය කරන්න කරන්න. අපි දන්නවා මිතුරේ කෝණුවට වඩා ආශ්‍රය කෙරුවාම එයාගේ චරිත ගුණාංග ඔක්කොම අපි දන්නවා. එයාට රාගය වැඩි, ලෝභය වැඩි, ද්වේෂයේ වැඩි ආත්මార్థකාමී කියලා දැනගෙන මිතුරුකමෙන් අයින් කරන්නේ නැද්ද? කිසිම රාගයක් නැහැ, කිසිම ද්වේෂයක් නැහැ, ලෝභයක් නැහැ. අනේ gedara තියලා යන්න පුළුවන්. අමුදරුවත් එක්ක යව තනි කරලා යන්න පුළුවන්. එයාගෙන් මේ gedarට කිසිම අබමල් රේණුවක අකටයුත්තක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් කෙනෙක් ආශ්‍රය කරන්න කරන්න එයාව අපි අඳුනාගෙන එයාත් එක්ක සමගි වෙලා, ිතවත් වෙලා සහෝදරත්වයට පත් වෙනවා වාගේ මේ කොටස් 32 ආශ්‍රය කරන්න කරන්න මේ කොටස් 32 පිළිබඳ අවබෝධය ඇති වෙනවා මේ කොටස් 32 තුලින් නිර්මාණය වෙන ක්ලේශ ධර්මයන් අවබෝධ වෙනවා ඒ කියන්නේ දෙතිස්මා තලය අවබෝධ වෙනවා මිතුරු වෙන්න මිතුරු වෙන්න ඒගොල්ල පිළිබඳ අවබෝධයේ දැනුම ප්‍රඥාව මෝරනවා එහෙනම් මේ මුළු මන්දාකිණියම තේරුම් ගන්න එක අවස්ථාවක් තමයි මේ කොටස් 32 භාවනාව අපි අපිට තේරුම් ගන්න එක අවස්ථාවක් තමයි මේ කොටස් 32 පිළිකුල් භාවනාව එහෙනම් අද ඉඳලා අපි අපි තේරුම් ගන්න භාවනාව වඩමු පුලප 32 තුලින් හැම දෙයක්ම නිරෝධ වෙලා යන්න අපේ ගනුදෙනුවෙන් බැහැරව යන්න මේ භාවනාව අද ඉඳලා කමඨාණක් වශයෙන් අඩමු. එහෙනම් මම කියලා කෙනෙක් නැහැ. පුද්ගලෙක් නෑ, සත්වෙක් නෑ. ඉන්නේ කවුද? කොටස් 32කින් නිර්මාණය වෙච්ච කුණු ගොඩක්, අසූචි ගොඩක්, පිළිකුල් ගොඩක්. එහෙනම් මේක නැවත නැවත වඩලා මේ කය තුලින් මේ ලෝකේ හැම දෙයක්ම නිරෝධ වෙලා පිළිකුල් වෙලා හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන්නට ඕනේ කිසිම දෙයක් තුළ ඇලීමක් ගැටීමක් ඇති වෙන්න බෑ නාමයක් රූපයක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති වෙන්න බෑ කිසිම මොන මොහතක ලෝභයක් ද්වේෂයක් මෝහයක් වෛරයක් රාගයක් ඇති වෙන්න බෑ එහෙනම් අපේ කෙලෙස් ධර්මයන් හැම දෙයක්ම නිරෝධ කරලා මේ නිරෝධ කරගැනීමේ ප්‍රඥාව අපි ක්‍රමානුකූලව වර්ධනය කරලා මේ තුලින් අපට වඩා වඩා ප්‍රඥාව මෝරලා ඒ ප්‍රඥා ඥාණයම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් භවයටපත් වෙලා අපේ මිනිසත් භවයේ අවසාන භවයේ බවට පත් කරගන්න මේක අපේ විශේෂ අවසාන කමඨාන කරගන්න පුළුවන් එහෙනම් මේ කොටස් 32 තමයි මේ බාහිර ලෝකයේ හැමතැනම තියෙන්නේ. එහෙනම් ගස් කොළන් ගත්තාම පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය තියෙනා වාගේ ඒ ස්වභාවයන්ම තමයි මේකයේ තියෙන්නේ. මේකයේ තියෙන සෑම කොටසක්ම ඒකයේ තියෙනවා. ගස්කොළන් වල සීනි නැද්ද? ඒකාන්ත වශයෙන්ම තියෙනවා. ඒකේ තිත්ත ගතිය වැඩි නිසා සීනි ගතිය අපි දැනෙන්නේ ඒ නිසා තමයි පළතුරු මීපැණි වාගේ තියෙන්නේ සීනි නැත්තම් කොහමද ග්ලූකෝස් නිර්මාණය උනේ? ඇඹුල් නැත්තම් ඇඹුල් නිර්මාණය උනේ කොහමද? එහෙනම් පොල් ගහක පොල් අත්තක් කපලා පොල් පිට අරගෙන තලලා මිරිකලා අරගෙන බලන්න ලුණු කටේ තියන්න බෑ. එහෙනම් මේ ලුණු සාන්ද්‍රණය මේ සෝඩියම් ගතිය තිබුණේ කොහමද? එහෙනම් මේ කයේ තියෙන කොටස් 32කින් නිර්මාණය වෙන සෑම දෙයක්ම මේ ගස්කොළන් වල නිර්මාණය වෙනවා. එහෙනම් අග්නියාසය තියෙනවා නම් තමයි මේ සීනි නිෂ්පාදනය වෙන්නේ ඉන්සුලින් ලැබෙන්නේ. එහෙනම් මේ ගස්කොළන් වල සීනි තියෙන්න, පළතුරු වල සීනි තියෙන්න, එහෙනම් අග්නියාසයක් තිබිලා ගසට සාපේක්ෂව, එහෙනම් වතුර එකතු කරලා පෙරලා ගන්න වකුගඩුවක් අපිට තියෙනවා, ෆිල්ටරයක් තියෙනවා, තැඹිලි ගෙඩියක් කපලා බලන්න ලියදු වල තියෙන මඩ වතුර තියනවාද මඩරොන් තියනවාද කියලා මොකවත් නැහැ පිරිසිදු නිල්ම නිල් පාටයි. එහෙනම් පිල්ටර් කරන්න වකුගඩුවක් තිබිලා නේද? එහෙනම් ගාට ප්‍රෙෂර් එකක් තියෙනවා. ගාට ඉලක් අදලා කූරක් බස්සලා බලන්න ප්‍රෙෂර් එක කොච්චර තියනවද කියලා. ඒකටත් විශාල ප්‍රෙෂරක් තියෙනවා. එහෙනම් අදවතක් නැතුව පීඩනයක් තියෙන්න බෑ. එහෙනම් අදවත නැතුව පීඩනයක් තිබුණේ කොහමද? එහෙනම් මේකේ තදවතක් තිබිලා එහෙනම් මුදුමුලෙන් ඇති කරන්නා වූ පීඩනයේ කම්පණයට මේ ගහේ අග්ගිස්සට වෙනකම්ම ලේ ධාතුව විසිරලා යනවා. එහෙනම් අදවතෙන් ලේ උරලා විසිරෙනකොට මුළු සර්වාංගය පුරා විසිරලා යනවා වාගේ මේ අදවත තමයි මේ ගස්වල තියෙන මුදුමුල. එහෙනම් හදවත කැඩුනාම පිපුරුවාම ගා මැරෙනවා වාගේ මුදුමුල කැපුවොත් ඒකාන්ත වශයෙන්ම ගා මැරෙනවා. එහෙනම් අපේ කය පුරාම 84 72ක් 72000ක් නාර තියෙනවා. එහෙනම් මේ ගාපුරාම 72000ක් නාර නැද්ද? හැම තැනම මේ රසායනික ද්‍රව්‍ය පරිහරණය කරනවා, ප්‍රවාහණය කරනවා, වතුර ප්‍රවාහණය කරනවා, ආලෝකයේ ප්‍රවාහණය කරනවා. එහෙනම් ප්‍රාණ වායුව ප්‍රවාහණය කරනවා. එහෙන හැම තැනම රුධිර නාලිකාවලින් යුක්තයි. එහෙනම් මේ ලෝකයේ මේ කය නිර්මාණය වෙලා තියෙන මේ ධර්මතාවයේ විද්‍යාවම තමයි මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් නිර්මාණය වෙලා තියෙන ධර්මතාවය. එහෙනම් මේ කොටස් 32 නැවත නැවත මෙනෙහි කරනකොට එක එක කොටස් වල ක්‍රියාකාරීත්වය අවබෝධ වෙනකොට එක එක කොටස් වලින් ප්‍රතිචාර මොන මොනවද කියන වර්ග වර්ග වශයෙන් වෙන් වෙන් වශයෙන් අවබෝධ වෙනකොට මේ ප්‍රතිචාර මේ ගස්වල තියෙනවා ජීවත් වෙන්න ආහාර නිෂ්පාදනය කරගන්නවා ඒ වගේම ජීවත් වෙන්න පිණ්ඩපාතය කරගන්නවා ආස්වාස ප්‍රාස්වාස කරනවා මමත් ආස්වාස ප්‍රාස්වාස කරනවා එහෙනම් මං වතුර බොනවා. ඒගොල්ලොත් මුල් වලින්, කොළ වලින්, අතු වලින්, පොතු වලින් මල් වතුර බොනවා. එහෙනම් මමත් ජීවත් වෙන්න කැමති. ඒගොල්ලොත් ජීවත් වෙන්න කැමති. ඕනම ඉඩෝරයකට ඔරොත්තු දෙන්න මම කය අදා ගන්නවා. ඒගොල්ලොත් ඕනම ඉඩෝරයට ඔරොත්තු දෙන්න කය අදා ගන්නවා. එහෙනම් එයාගේ කය තුලින් එයා ලෝකය දකිනවා. එයාගේ කය තුලින් මේ සෑම නාම රූපයක් දකිනවා. එයාගේ කය තුලින් එයා විශ්වයේ දෙතිස්මා තලය දකිනවා. එයාගේ කය තුළින් මේ මුළු මන්දාකිනියම ස්ථීර පතේම එයා දකිනවා. එයා දැකලා නිවන් නිවි සැනසීම ලබනවා. හේතුව බඹේ සමානයි මේ ස්ථීර පතේට, ස්ථීර පතේ සමානයි බඹේට එයා වැඩනිමා කළා. එහෙනම් අපි අපිට තේරුම් ගන්න අපි තුළ තියෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම තේරුම් ගන්න මේ පුලපතිස් දෙකේ භාවනාව අපට විශාල කමඨාණක් වෙලා අපට විසාය ප්‍රඥාවට උදව්වක් වෙලා එහෙනම් මේ භාවනාව නැවත නැවත වඩමු මේ කමඨාන ජීවිත කාලය පුරාම මෙනෙහි කරමු සෑම ගසක් කොළක් තුළ මේ අනිත්‍ය වෙලා යන දි รา පත් වෙලා පොළොවට පස් වෙලා යන ස්වභාවය දකින්නට ඕනේ හැම තැනම තියෙන්නේ අසූචි වෙලා යන අනිත්‍ය වෙලා නිරෝධ වෙලා යන ස්වභාවය එහෙනම් මම ජීර්ණය වෙලා පොළොවට පස් වෙනවා වාගේ මේ ගස්කොළන් පොළොවට පස් වෙලා යනවා හරි ගඳයි කුණු වුණාම ඒ වගේම තමයි සෑම මිනිසියෙක්ම මං වාගේම කුණු ගොඩක් අසුචි ගොඩක් මේ ධර්මය නිතර මෙනෙහි කරමින් කිසිම කෙනෙක් එක්ක ලෝභ දේශ මොහ රාග වෛර වලින් තොරව කටයුතු කරමු කිසිම කෙනෙක් එක්ක අකුසලයකින් ගනුදෙනු නොකරමු හැම මොහොතක් තුළම පුද්ගලයෙක් ස්වභාවයක් නැතුව මේ භාවනා යෝගිව අපි ජීවත් වෙමු එහෙනම් මේ කමඨාන නිතර නිතර සී කරලා නැවත නැවත මෙනෙහි කරලා මේ කමඨාන තුලින් මේ අපිලිකුල් භාවනාව අනිත්‍ය භාවනාව කොටස් 32 තුලින් පුද්ගල ස්වභාවය නැති කරලා සතරමා භූතයාගේ කොටසක් බවට පත් වෙලා ජීවත් වෙන මානසිකත්වය හදාගෙන සෑම සෙනෙයක් සෙනෙයක් ගානේ මේ භාවනාව වඩලා මේ කමඨාන ප්‍රගුණ කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන තථාගත අවවාදී අනුශාසනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙනවා. සියලු දෙනාටම තෙරුවන්